අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කාල වේලාව එළඹිලා තියෙන විදිහට ප්‍රශ්න සාකච්ඡා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි තරංගයෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට සැසිවාරය ආරම්භ කිරීම සඳහා ස්වාමින් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 12ක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මා පර්යංක භාවනාව වශයෙන් පිම්බීම හැකිලිම කරමි මා පර්යංකයේ වාඩි වී භාවනාව ආරම්භ කරන විට පිම්බීම හැකිලිම විශාලව දැනෙන අතර විනාඩි 10ක් පමණ වන විට පිම්බීම හැකිලිම කෙටි වී නොදැනී ගොස් මගේ මුළු ශරීරයම ගැස්මක් ඇති වී දෙපසට වැනෙන ගතියක් දැනේ තවද රූප සංඥාවන් මිනිස් රූප මනසට දිස්වන සමාවන්න තවද රූප සංඥාවන් මිනිස් රූප වශයෙන් මනසට දිස්වන අතර ඒවා තරුණ වියේ සිට මහලු විය දක්වා ගොස් නොපෙනී නැති වී යයි මම උඩ සිටින්නාක් මෙන් දැනි මුළු ශරීරයම නොදැනී යයි ශබ්ද හොඳින් ඇසේ ඉන්පසු ටික වේලාවකින් මුළු ශරීරයම ගැස්සී ගොස් නැවත පිම්බීම හැකිලිම අරමුණට નિરાයාසයෙන් මාරු වේ. එය ආරම්භ කරන විට දැනෙන අයුරින්ම දැනේ. සක්මන් භාවනාව වැලිමලුවේ සක්මන් කරන විට වම දකුණ වශයෙන් මුලින් පියවර තබා භාවනා කරමි. පසුව ඔසවනවා, යවනවා, තබනවා වශයෙන් සක්මන් කරමි. මේ විදිහට පය භාගයක් පමණ සක්මන් කරන විට දකුණු පාදයේ උඩ සිට බෙල්ල දක්වා සියුම් වේදනාවක් දැනේ. වම් පාදයටද එලෙසම දැනේ. එම වේදනාව ඉන්පසු හිස දක්වාම ගමන් කරයි. මාගේ ඉදිරි භාවනා කටයුතු සඳහා සුදුසු උපදේශක් ලබා දෙනමින් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔය ලියලා තියෙන විදිහට ඔය සක්මන කරගෙන යනකොට ඒ සක්මනේදී නැත්නම් මේ සක්මන් කරන කයේ ඒ ස්නායු වැඩ කරන හැටි, ලේ වැඩ කරන හැටි, වාතේ වැඩ කරන හැටි, පිත් වැඩ කරන හැටි ලස්සනට පේන්න පටන් ගන්නවා හරියට තොරණක් බලනවා වගේ. හැබැයි මගේ කියන හැඟීමෙන් නැතුව ඒකට යණ්ඩාලින එකයි තියෙන්නේ. ඒ හැම ලකුණකින්ම වෙන්නේ ලෙඩක් සුව වීමක්. ඔය තියෙන අමාරුවට බේත් ගාපු ගමන් සුවසේවාව නතර වෙනවා. ඔය සෝසේවා වෙන්න නම් ඔය අමාරුව දිහා බලන් ඉන්න ඕනේ. එතකොට ඇඟෙන්ම ඒකට උත්තර හදා ගන්නවා. අපි ගිහිල්ලා මේ වේදනානාශක ගාලා එහෙම නැත්නම් මේ අනම්මනම් විකාර කරපුවාම අර සෝසේවාව නතර වෙනවා. ඉතින් ඒ නිසා අපිට හැමදාම ලෙඩ. සල්ලෙඩක් අමාරුවක් ආවම ඒක දිහා බලන් ඉන්න. මේ ඇඟ වැඩි පටන් අරන් තියෙන හමුදා මෙහෙवला තියෙන. ඉතින් අපි ආයේ හමුදා බැරක්කට දාන්න එපා. දාපු ගමන් හමුදා පැත්තකට වෙනවා. ඒ නිසායි අමාරු කැක්කුම් පුපුරුම් කියලා කියන්නේ මේ මේ සංසාර රෝගේ. ඔගේ මේ මට ආපු එකක්වත් කාටවත් නොවන එකක්වත් නෙවෙයි. ඔකට මොන තරම් ගෑවත් වේදනානාශක ඒකෙන් වෙන ලෙඩේ වේදනානාශක නිසා වෙන ලෙඩේ මොකාටවත් අල්ලන්න බෑ. ඒකට කියන්නේ බේසජ්‍ය සමුට්ඨිත රෝගෝ. අද තියෙන ඔක්කොටම තියෙන ලෙඩ මේ බෙහෙත් වලින් හටගත්තේ. ඊට වැඩිය ලෙඩේ හොඳයි. ඒක හොඳට තේනවා සක්මන් කරනකොට ඇඟේ මේ නහරයක් නහරයක් පාස මේ ඇඟිලි තුඩු වල කන්සිලු වල ඇස් ළඟ හැමතරම සංවේදී ස්ථානවල ඒ සුද්ධ පවිත්‍ර කිරීමේ සේවාවල් වගේක් කරනවා. එහෙම යන්න දෙන්න. ඒ භාවනා දියුණුවක් විදිහට සලකන්න. පරියන්කේදිත් හොඳට ආනාපාන සංසිඳිලා යනවා. පිම්බීම හැකිලිමත් ඒ වගේම තමයි කියලා තියෙන විදිහට ආයේ කවුරුත් කියනතෝ ආයේ පිම්බීම හැකිලිම ඇවිස්සෙනවා. කරබන බලනකොට ආයේ සංසිඳිනවා. ආයේ බලනකොට ආයේ ඇවිස්සෙනවා. හිතන්නේ මේ විදිහට ඇවිසීම් සහ සංසිඳීම් වාර 10ක් 12ක් ගියොත් එතකොට තියෙනවා මේක තන්නේ කර හේතුඵල ධර්මයක්. මම යා නෙවෙයි. මට ඕන නම් මම එහෙම අපව ඇති කරන්නේ නෑනේ. මට කරන දඬුවමකුත් නෙවෙයි. මේක මේ යන දෙයක්. නිකන් හරියට රැළ ගහනවා වගේ රැළ උඩ නගිනවා පල්ලෙහාට යනවා. ඒ වගේම පිම්බි මැකිල හොඳට මතුවෙලා ආයෙ නම් එන්නේ නැති වෙයි කියන දැනමට නැති වුණාට පස්සේ පැදුරටත් නොකිය අනිත් දවසේ බලනකොට ආයෙ පිම්බි මැකිලිම ඇවිල්ලා. සද්දත් ඒ වගේ. ඉතින් අන්නේ වගේ ඒ සබහා සිද්ධියට යන්න ඇරියොත් එතකොට තේරෙන පටන් ගන්නවා මේ කයේ මම දන්නේ නැති න්‍යාය පත්‍රයක් යනවා. ඒක දිහා බලාගෙන ඉන්නකොට ඉතින් බුදු වෙනවා. මේක හොල්ලන්න අත ගන්න කියන්නේ ඉතින් හැමදම නඩු තමයි. ඒ නිසා පිම්බිම ඇකිලි මතුවෙන් නැරෙන්න සංසිඳෙන්න නැරෙන්න මතුවෙන් නැරෙන්න පළවෙනි තරේ සංසිජීවන ප්‍රතිපදාව තමයි. ඒර සීල සමාධි ප්‍රඥා අවශ්‍යයි. ඒක නැති වුණාට පස්සේ ආයෙමතු වෙන්නත්, මතුවෙච්ච එක ආයෙ නැති වෙන්නත් මොනම ප්‍රතිපදාවක් ඕන යමක් නොකර බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. නිකන් හරියට මූදායිනට ගිහිල්ලා රැළ නැගලා බහැලා යන්නේ මම බලාගෙන හිටියත් නැතත් ඕක වෙනවනේ. රැළ නතර කරන්න යන්නත් එපා, රැළ නගන්න යන්නත් එපා. අන්න එතකොට තේරෙන පටන් අරගන්නේ මේ චක්‍ර වගේක් යන්නේ මේ ජීවිතය කියන්නේ. ඉතිව නතර කරොත් ඉතින් ඒකේ කර්ම විඳින්න වෙනවා. ඇඟිලි ගන්න තුකට යන්න ඇරියොත් පේනවා ඒකට පුරුදු කරන්න වෙන ගොඩාක්කල් පුරුදු කරන්න ඕනේ. පුරුදු කරලා අත ගෑවොත් ගෝරි ගොඩයි. යන්න ඇරියානේ 100%ක්ම ලස්සනට වැඩියක්. ඒ නිසා මේ දවස්වල ගෙවල් දොරවල් බලන්න ඕගොල්ලෝ නැති දවස්වල ෂෝක් එකකට වැඩ ටික යනවා. ඒ ගෙදර හිටියොත් මේ හොල්මන් මොන මගුලක්වත් කරන්න දෙන්නේ නැහැ. අරකටත් ඇඟිලි ගහනවා මේකටත් ඇඟිලි ගහනවා අරකටත් උපදෙස් දෙන්න හදනවා මේකටත් උපදෙස් දෙන්න හදනවා ගෙදර මිනිසුන්ට මේ මැරෙන්නෙත් නැහැ දහක වෙන්නෙත් නැහැ කියලා භාවනා මධ්‍යස්ථානට ඒකයි ඔච්චර සලකන්නේ මිනිස්සු. ඇයි මේ නාගි ටික ගාල් කරන්න දෙයක් හම්බ වෙනවනේ. නාගිච්චෝ ටිකයි. gederi හිටිය කියලා ගණන් ගන්න දුම මෙහි ඉන්නත් එපා. මේ ඇඟවත් මගේ නෙවෙයි. ඒකට හේම පදම් වෙන්න ඇරලා ඇවිස්සෙන tempat වෙන හැටි බලාගෙන ඉන්න. ඒත් මේක ඒකට යනකම් පදම් කරගන්න එක තමන්ගේ වැඩේ. හැබැයි මේ පදම් කරගත්තට පස්සේ එයාගේ නිසිනින්ද යන්න දෙන එක අමුතුම කලාවක් තියෙනවා. අපි සංසාරේ කවදාකවත් අපි මේ ඇඟත් එක්ක මේ සෙල්ලම කරලා නැහැ. ඉතින් මේ සූදානම් වෙන බව පේන්න තියෙන්නේ. ඒකට ලෑස් වෙලා යන්න ඇවිස්සුනොත් කරගන්න දෙයක් නැතුනොත් ආයෙ මෙනෙහි කරලා කීකරු කරගන්න. පාරෙන් පිටපැන්නොත් විතරක් වාහනේ පාරට ගන්න උත්සාහ කරන්න. පාරට ගත්තට පස්සේ වාහනේම ඕටෝ පයිලට්ින් දාලා ස්වයංක්‍රීය ක්‍රමයට යන්න එක තමයි කරන්න තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම එක තැනක සිට පටන්ගෙන වම දකුණ වශයෙන් පාදයේ යටිපතුලට සිත යොමු කරගෙන කරමි. පොළොවේ තෙත් ගතිය සීතල ගොරෝසු බව තකිමින් සක්මන් කරමි. පර්යංක භාවනාව සඳහා පහසු ඉරියව්වෙන් ඉඳගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා යයි සිතාගෙන නාසිකාග්‍රේට සිත යොමු කරමි. ඉඳගත් අවස්ථාවේ සිට හුස්ම ඊටමත් සැහැල්ලුවෙන් ඉහළ පහළ යන අවස්ථාව දකිමි. සමහර අවස්ථාවලදී හුස්ම නාසයට ඇතුල්වන බව හා පිටවන බව නොතේරේ. කයට සිත යොමු කළ විට කයද සැහැල්ලුවෙන් පවතින බව වැටහි. ඊයේ රාත්‍රියේ පර්යංකයේදී ඉනෙන් පහළ කොටස ඇඹරී ඇති ආකාරයක් දැනුනි. එම කොටස විමසිලිමත්ව බැලූ විට මම මුලින් ඉඳගත් ආකාරය නොවන බවද පැහැදිලි නැති දසුණක් බව තීරුණි. භාවනාව කරන කාලය තුලදී සිත අතරින් පතර පිටට ගොස් නැවත කයට පැමිණියද කිසිදු කලබලයකින් තොරව මම ඔහේ බලා සිටියෙමි. මෙලෙස සෑහෙන වේලාවක් සිටියද මම භාවනාවට ගන්නා වීරිය ආයාසය සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති අතර කයට මෙන්ම සිතටද ලොකු සැහැල්ලුවක් පවතී. වර එක හිස් අවකාශයේ දෙස බලා සිටිනවා මෙන්ද මට සිතේ. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඒ මට්ටමට ආවට පස්සේ හිත පිට ගිය වෙලාවට තමයි තේරෙන්නේ මගේ හිත නැවත සතිමත් වීම. එහෙම නැත්නම් දිගටම හුඟක් කරලා තියෙන්නේ සතිය. පිට ගිය ගමන් දන්නවා. ආ දැන් මම පිට දැන් ආයෙත් යන්න ඕනේ අරමුණට. ඒකට කාරණා කීපයක් පෙළ ගැසෙනවා. මම හිත පිට ගිහිල්ලා මම කලබල වෙන්න ඕනේ නැහැ. මට අපව යන්න ඕන තැන මම දානවා. ඉතින් යන්න කිසි බාධාවකුත් නැහැ. මම එතන ගියාට පස්සේ මේ පිට පිටයි කියලා හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්න ඕනේ නැත. ওই කරුණු හතර සම්පූර්ණ වුණා නම් ඉතින් නිවන් තමයි. කොච්චර පිට ගියත් ආපහු ගන්න පුළුවන් නම් පිට ගිය ගැන කනගාටුකුත් නැත්තම් මම නැවත අරමුණට යන්නේක වළක්වන්න జగතෙක් මේ ලෝකේ නැත්තම් තවත් මොනවද අපිට අවශ්‍ය කරන්නේ? ඉතින් ඒක තව දුරටත් සහතික කරගන්න. ඒ සහතික කිරීම සඳහා හිත පිට යෑම කියන සංසිද්ධිය සිද ඇත්තටම හිත පිට යනවා නෙවෙයි වෙන්නේ. සතිය අරමුණු මාරු කරනවා. මාරු කළා ආය පුරුදු අරමුණට ගෙනත් දානවා. ඉතින් ඇවිල්ලා ඇවිල්ලා තව දවසක එනවා වෙලාවක් Taman දන්න අරමුණේ හිටියත් එකයි වෙන අරමුණේ හිටියත් එකයි සතිය තියෙනවයි කියන එක. එතකොට කම්පන වෙන හිතක් එනවා. ආනපන හිටියත් එකයි සද්දගේ හිටියත් එකයි. ආනපන හිටියත් එකයි හිතවිල්ලක හිටියත් එකයි. ආනපන හිටියත් එකයි වේදනාව හිටියත් එකයි කියලා මේ දෙක සමබර වෙන්න ගොඩාක් තලතුණකමක් ඕනේ. ඒක භාවනාවෙම කරලා දෙනවා. යෝගාවචරට ඒක එතකොට මේ පශ්චාත්තාවයක් එන්නේ නැහැ. අරමුණ වෙනස් වුණාට සතිය කැඩලා නැහැ. ඒක හරියට කියනවා නම් මේ අපි ගමනක් යනකොට වාහනේ ඩ්‍රයිවර් මාරු වෙනවා මල්ලාට. දුර ගමන් යනකොට වාහනේ ඩ්‍රයිවර් මාරු වෙනවා. ඒ වුණාට ගමන වෙනස් වෙන්නේ නැහැ, වාහනේ වෙනස් වෙන්නේ නැහැ. ඒ ගමන ඩ්‍රයිවර් වෙනස් වීම ගමනට නවමුතාවයක්. මේක හරියට ධාවන තරංගයකටත් වැඩිය කඩ කඩ දිවීම් දාවන තරඟ තියෙන අර බැට් එක මාරු කර කර ආන්න ඒ වගේ එකක් වෙනවා. ඉතින් ඒක වෙනකොට තේරුම් අරගන්න ඕනේ එක්කනාම මුළු එකම දිව්වත් හතර දිනක් එකතු වෙලා බැට් එක මාරු කර කර දිව්වත් බැට් එක මාරු කරන එක දක්ෂව කරනවා නම් වේගය අඩුවීමක් වෙන්නේ නැහැ වැඩි වෙන්න ඉඩ තියෙනවා. නමුත් හතර දින අතර සම්බන්ධීකරණේ නැත්තම් බැට් එක බිම වැටුනොත් එහෙනම් ඉතින් වේගය කැඩෙනවා. අන්න ඒ නිසා බුද්ධ ජානනාථ අපිට තනි කෙනා දුවන එකට සතිය කියලා කියනවනම් මේ බැටන් එක මාරු කර කර දුවන එකට සම්පජඤ්ඤය කියලා කියනවා. ඉරියාපත සංධියේදී හිත සතිය කඩා ගන්න නැහැ. අරමුණු මාරු වුණාට සතිය කැඩෙන්නේ නැති බවට බලන්න පුරුදු වෙන්න මේ තියෙන සත්‍ය හොඳයි. ඒක නිසා ওই විදිහටම කරන්ඩ පිට ගිහිල්ලා නැවත ඒමෙන් තමයි අපි දන්නේ මට සහව් වරණයට අරමුණක් තියෙනවා. මට ගෙදර ඉන්න තැනක් තියෙනවා, ക്ഷേම භූමියක් තියෙනවා, නිර්මල තැනක් තියෙනවා කියලා තමන් අර බඩපු කර්මස්ථානය පිළිබඳ ලොකු සද්ධාාවක් එන්න පටන් ගන්නවා. ඒක තව තව වැඩෙන්න නම් හිත පිට යන්න ඕනයි කියලා කියනවා. ඉස්සර හිත පිට යෑම කියන්නේ මහා ණයක්, මහා කරදරයක් දැන් නැහැ. දැන් හිත පිට යන වෙලාව තමයි දන්නේ කාගේවත් උපදේශයක් නැතුව මම අරස්සාවෙන් හැටි දන්නවා කියන එක පුරුදු කරන වෙලාවක් කියලා හිතාන ධෛර්යමත් වෙලා ඉදිරියට යන එකයි තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස මා ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන් කිහිපයකට සහභාගී වූ අයෙක් වෙමි. මූලික කර්මස්ථානයේ ලෙස ආනාපාන සතිය වඩමි. පර්යංක භාවනාවේදී මා බොහෝ විට අත්විඳ ඇත්තේ සිත ඉහළට ආලෝකමත් පරිසරයක නතරවන අයුරුය. එහෙත් ඊයේ හවස භාවනාව පටන්ගත් විට මුල් කාලයේ පහළ වූ වාසේ දම් පාට රන්වන් පාට හා කළු පාට ආලෝක ගුලි දිස්වන්නට වූ අතර මා සිටින්නේ මහ විශාල අඳුරු බටයක් වැනි තැනක පතුලේ බවත් එය ඇතුළත ඊතා අඳුරු බවත් දැනුනි. එහෙත් එම ඉහළට කට ඇරුණු උස් බටයක් වැනි දෙයට ඉහලින් ඉර පායා ඇතිසේ උඩින් එළිය වැටි ඇති බව පෙනුනි. ශරීරය නොමැතිව සිත පමණක් එම බටය දිගේ ඔබ මොබ අඳුරේම යමින් ඉහළ ඇති ආලෝකයට නැග ගැනීමටගත් උත්සාහයක් මා නිරීක්ෂණය කළෙමි. මට බය සිතුනේ නැත. මුළු පර්යංක කාලය තුලම බොරු වලකට වැටුණු අයෙක් ඉන් ගොඩ ඒමට ගන්නා උත්සාහය වැනි උත්සාහයක් ගන්නා සිත දෙස මා කිසිදු චේතනාවකින් තොරව බලා සිටියෙමි. අද දින සියලු පර්යංකවලදී දැනුනේ ඉහළ ගිය සිත හිස් තැනක බොහෝ වේලා පවතින සුපුරුදු අත්දැකීමයි. ගරු ස්වාමින් වහන්ස වෙනදාමෙන් භාවනාවේදී දැනෙන හැඟෙන දේ පිළිබඳ මට දැන් කිසිදු ප්‍රීතිය දනවන හෝ කැළඹිලි දනවන හැඟීමක් නැත. මා කරනුයේ ඒ දෙස විමසිලිමත් වීමම පමණි. සක්මන් භාවනාව හා එදිනෙදා කටයුතු හැකි සෑම විටම සතිමත්ව ඉටු කරමි. ඉදිරි භාවනා කටයුතු වලට ගුරු උපදේශක් ලබා දෙන සීක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී ජීවිතයක් සහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි. ඔය ඇත්තටම අපි එදිනදා ජීවිතේ වැඩක් කරන්නේ තණ්හාවෙන්මයි. අපි උද්දීපන වෙන්නේ, මොටිවේට් වෙන්නේ. දැන් භාවනා කරනකොට තණ්හාව නැහැ, ආධාවක් නැහැ. හැබැයි කරනවා. ඒක තමයි දෙවියන් බ්‍රහ්මයන්ටත් අඳුර ගන්න බැරි දෙය. මිනිස්සු තටමනවා, සල්ලි හම්බ කරන්න හදනවා තණ්හාවෙන්. ඒක නෑ ඉතින් කොයි එකක් කරනවනේ. ඒක පිළිබඳව එච්චර මහ ලොකු දෙයක් නෑ ඒක සලකන සලකන මිනිස්සු විතරයි. දෙවියෝ බ්‍රහ්මයකට සලකන්නේ. නමුත් යෝගාවචරයා නීරසයි. භාවනාවේ උත්ණ්හාවක් ඇති කරන, රාසාවක් ඇති කරන, ප්‍රේමයක් ඇති කරන මොකක්වත් නෑ. ඒත් මනේ පා කියලා අම්මා අප්පා ඉපයි කියලාගෙන ගවල් දොර අතහැරලා ඇවිල්ලා භාවනා කරනකොට දෙවියන් බ්‍රහ්මයන්ටවත් හිතා ගන්න බෑ. ඒ නිසා ඒක හිතා ගන්න ඕනේ මේ අපි තුල තියෙනවා අතිමානුෂික බල. ඒ නිසා අපි තණ්හාවෙන් නෙවෙයි එළවිලා තියෙන්නේ. කිසිම තණ්හාවක් නැති රාගෙන විරාගයට මුළු දවසම ගත කරලා භාවනා කරනවා. මොනම දෙයක්වත් අපේක්ෂා නොකර භාවනා කරනවා. අන්න ඒක අගය කරන්න දන්නේ නැති වුණොත් මේ වගේ ලියුම් ලියනවා. දන්නවනම් ඒක අනිවාර්යයෙන්ම සම්බන්ධ කරන මේක තමයි නෛර්යානිකයි කියලා කියන්නේ. අපි යන්නේ ලාභයට සත්කාරයට නෙවෙයි. අපි මේ සාසනික සේවාවක් කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් උනන්දුවෙන් කරනවා. ඒ මොකද හේතුව තමයි දන්නවා මේ තණ්හාව කැපෙනවයි කියලා. ආසාව නැති වෙනවයි කියලා. නීරසකම ඇති වෙනවයි කියලා. විරාගය ඇති වෙනවයි කියලා. ඒක පිළිබඳ ප්‍රමෝදය පහළ වෙන්න ආපු දවසේ ඒ මනුස්සයා රටක් රාජ්‍යයක් දිනාගත්තා වගේ. ප්‍රමෝදයක් නැත්තම් නිකන් සුදු පාන් පෙත්තක් කනවා වගේ. මස්ලේ නැතියට බලුලෙව කනවා වගේ. උග යෝගාවචරය භාවනා කරන්නේ මස්ලේ නැතියට බලුලෙව කනවා වගේ. නැත්නම් සුදු පාන් පෙත්තක් කනවා වගේ. යෝගාවචරය දන්නවනම් මේ මේ ඒකාකාරී දේ නීරසයි ඒතියෙද්දි දේවකාරීකටත් වැඩිය. රාජකාරියටත් වැඩිය. මේ ශාසන කාර්යය කරන්නේ ඒ නෛර්යානික ගතියේ. ඒ තමයි ශාසනය අඳුර ගන්නවා කියන්නේ. ඒකට සරුවචනාංශේ නොපැකිලව කියනවා මේ ඇති වෙන නීරස ගතිය පිළිබඳව ප්‍රමෝදය පහළ කරගන්නේ. ඒකට ඒක ප්‍රීතියක් වෙයි. එතකොට ඒක සති සම්පජඤ්ඤයක් වෙයි. එතකොට ඒක පස්සද්ධියක් වෙයි. එතකොට ඒක සුඛයක් වෙයි. ඉතින් හැම වෙලාවෙම සුඛේ ඉන්නේ. මොකද හැම වෙලාවෙම නීරසකමේ ඉන්නේ. කිසිම වෙලාවක නෑ මම අහවල් දෙය ලබන්න ඕනේ අහවල් දෙය පෙරදෙයි මොකුත් නෑ මේ පවත්වීමේ දුර්වලකම තේරෙනවා දරතේ තේරෙනවා කය පැවැත්වීමේ අමාරුව තේරෙනවා ඒ තේරෙන හැම වෙලාවෙම දන්නවා මං ඉන්නේ සතියෙන් කියලා ආන්න ඒකට මේ ප්‍රමෝදය පහල කර ගැනීම අතර තමයි පෘ탁ජනකමයි ආර්ය භූමියයි අතර තියෙන්නේ ඒ නිසා ওই තියෙන එකේ ওই නීරසෝතියෙදිත් මම භාවනා කරනවා. ඒ කරන්නේ නෛර්යානික සාසනයක වැඩ කරන්න කියන හැඟීම ඇති වෙලා ප්‍රමෝදය ඇති වෙන දවසට ආවට පස්සේ ඒක අනුන්ටත් දෙන්න පුළුවන්. ඒක good vibration එකක් වෙනවා. කොතන හිටියත් මොන දුකක් ආවත් සන්තෝෂ වෙනවා. අනේ සාසනේ මං වැඩ. අනික මිනිස්සු ඉස්සాత බැඳගෙන අඬනවා. කෝවිල් ගානේ යනවා. පිරිත් නූල් ගැට ගන්නවා. බෝධි පූජා දෙනවා. යදිනවා. අරයට කියනවා. මෙයාට කියනවා. මම ළඟ නෑ මොකක් හරි. මම දන්නවා මේ තමයි සංතාරයේ ඇති. මේ මගේ කොටා කිසිම නෑ චෝදනා පත්‍රයක්. ඒ නිසා මේ දෙයට ප්‍රමෝදය ඇති කර ගැනීම පිළිබඳව හැකියාවක් තියෙනවා නම් සාමාන්‍ය බුද්ධිය යොදවන්න. එතකොට මේ ගමන ඉදිච්ච අඹ ගෙඩියක් කන්නා වගේ රසයි. දැන් ওই ටිකක් කනකොට ටිකක් ඇඹුලෙන් වගේ කන වගේ තේරෙන්නේ. ඉදිච්ච ගෙඩියක් කරගන්න අර ප්‍රමෝදය ප්‍රීතිය පහල කර ගැනීමේ රහසක් මේකේ තියෙනවා. මම හිතන්නේ ඕම කරන කරගෙන යනකොට ඒකත් නොබෝ කලකින් පහල වෙනවා. හැබැයි දන්න කෙනාට ඉක්මනට පහල අපි යනවා ඊගා ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ මා මීට ප්‍රථම භාවනා සැසිවාර 3කට සම්බන්ධ විය. මාහට ධාතු කොටස් වැටහුණු අතර ආශ්වාසයේ තදගතියෙන් යුක්ත වූ අතර ප්‍රස්වාසයේ නොදැනී යන හැටිත් බෙල්ලෙන් උඩ කොටසින් තද ගති තද වේදනාවල් ඇති වී බෙල්ලෙන් පහළ මුළු ශරීරය පුරාමත් විහිදී යන ආකාරයක් අත්විඳෙමි. ධාතු කොටස්වල ඇති වූ කම්පන චංචල ගති ක්‍රම ක්‍රමයෙන් සියුම් වී ගොස් නැති විය. මේ භාවනා සැසිවාරයේ පළමු දිනයේ පර්යංකයට වාඩි වී මූල කර්මස්ථානයට සිත යොදා ආශ්වාස ප්‍රස්වාස තුනකින් පමණ කළු සුදු වර්ණයකින් යුක්ත වූ යම්කිසි දෙයකින් ආශ්වාසයත් ප්‍රස්වාසයත් වසාගත් අතර විනාඩි 15ක් පමණ වේලා පොරබදන ගතියක් දුටු වෙමි. එකවරම ආශ්වාසයක් ප්‍රස්වාසයක් ශරීරයෙන් වෙන් වී අඟල් 8ක් පමණ ඉහළට එසවි ශරීරය දෙස වරහන් ඇතුලේ සිනහවි බලා සිටින අතර ශරීරය මගේ නොවන බවක් දැනුනි. පසුබිමින් අඳුරු සහිත දුඹුරු පැහැයක්ගත් අතර වියලී ගිය ගස් සහිත ප්‍රදේශයක් දිස් වූ අතර ඒ සියල්ලම අවුල් සහගත විය. වරහන් ඇතුලේ එය මාගේ මනසේ ඇති අවුල් සහගත බවක්ද නොදනිමි. මනස කයෙන් වෙන් වූ බවක් දැනුණු අතර එය නිවැරදිදැයි නොදනි. සතියත් සමාධියත් ඊතා දියුණු තත්වයකට පත්වී ඇති බවක් දැනේ. දවසේ වැඩ කටයුතුවලදී පවා උත්සාහයකින් තොරව සතිය පවත්වා ගත හැකිය. කුසල අකුසල සිතක් ඇති වූ විට ෂණයකින් එය හඳුනාගෙන සිතින් බැහැර කළ හැකිය. මාස කීපයක පටන් වම් කනට ආසන්නව යම්කිසි ශබ්දයක් පවතී. හෝගානා ලෙස දැනේ. මෙය වැඩි වේලාවක් පවතින අතර නොදැනී යන අවස්ථාද ඇත. මේ දින හතර පුරාවට පරයන්ක භාවනාව නිරීක්ෂණය කළ අතර මනස කයෙන් වෙන් වූ දින පටන් හිසේ පමණක් චංචල කම්පන ගති ඇතිවේ. ශරීරයෙන් කිසිම දෙයක් නොදැනේ. ඊයේ හවස පර්යංකයේදී කය දුඹුරු පැහැයකින් යුක්ත වූ අතර මලමිනියක්සේ නිශ්චලව තිබුණි. පැය භාගයක් පමණ වේලා ඒ දෙස බලා සිටියෙමි. කය ඒ ආකාරයෙන් දැකීමට පෙර ඊතා දීප්තිමත් නිල් කොළ මිශ්‍ර වර්ණයක් දිස් වූ අතර යමක් ආවරණය කළ බවක් දැනුනි. දැනට හිසේ පමණක් කම්පන චංචල ගති ඇතිවේ. ශරීරයේ ශරීරයක් ඇති බව දැනුණත් කිසිම ප්‍රතික්‍රියාවක් නොදැනි. ගරු ස්වාමින් වහන්ස වරදක් ඇතොත් සමා වී කරුණාවෙන් මෙය පහදා දෙන ලෙස දෙපා නමද ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව මම වම දකුණ ලෙස සක්මන් කරමි. කිසිම ආයාසයකින් තොරව කරගෙන යාමේ තත්වයක් ඇති බව දැනේ. දෙපය ලනුපැදුරේ ඇදී යන බවක් දෙපසට වීසිවන බවත් මුළු කකුලම එකවර පොළවෙන් එසවි එකවරම පොළවේ ගැටෙන බවක් දැනේ. ලනුපැදුරේ ඇති තද ගතිය දෙපායට නොදැනී ඔබ වහන්සේට මේ කරන උතුම් සත්කාරය පවත්වාගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මේකේ තුන් පොලක හතර පොලක සටහන් කරලා තියෙනවා මේ කයේ ඇති වෙන විපිරියාස විකාර මගේ නෙවෙයි කියන එක යම් ප්‍රමාණයකට එලඹිලා පෙලඹිලා තියෙනවායි කියලා. ඉතින් ඕක හොඳට තහවුරු වෙනකොට නැත්නම් රූප ආරම්මණීය පිළිබඳව ඒ රූප වැඩ කරන්නේ මට ඕනේ න්‍යාය පත්‍රයකට නෙවෙයි එයාගේ වෙනම න්‍යාය පත්‍රයකට යන්නේ කියලා තීරුම් අරගෙන ඒක භාවනා ප්‍රතිඵලයක් වශයෙන් අවබෝධ කරනවත් එක්කම අරූපෙත් වැඩ කරන්නේ මට ඕන විදියට නෙවෙයි වෙනම න්‍යාය පත්‍රයක නිසා මගේ හිතේ කුසල්ලාවත් අකුසල්ලාවත් ඒවා මගේ නෙවෙයි මම මොකටද ඒවා බැහැර කරන්න හදන්නේ බැහැර කරන්න ඕනේ මම කියලා ගෙන්න ගත්තා නම්. ඒ නිසා හිතෙත් ඒකමයි කියලා තේරෙන්න අර රූපේ පිළිබඳ ඇවිල්ලා තියෙන ඒ නේවාසිකෙක් නෙවෙයි විධායකෙක් නෙවෙයි මගේ නෙවෙයි කියන අදහස හොඳට භාවනා ප්‍රතිඵලයක් වෙන්න ඇති. එතකොට නාම ධර්ම වලටත් අරූපයටත් අනිවාර්යම ඔක වෙනවා. එතකොට මේ මගේ හිතෙන් කෙලෙස් අයින් කරන්න මට ඕන ගමන් නැහැ. මගේ හිතේ කුසල්ලාවයි කියලා සතුටු වෙන්න දෙයක්වත් නැහැ. මොකද ඒක මගේ නෙවෙයි. ඒක නිකන් මේ සුලි සුලඟක් කරගෙනකොට කොළ උඩ යනවා වගේ වැඩක්. දියසුලියක් එනකොට කොළ රොස් වෙන්නේ. එච්චරයි. දියසුලි නැති වුණොත් ඒ කොළ විසිරලා යනවා. ඒ වගේ තේරෙන්න පටන් අරගනි භාවනා නොකරන එකන අල්ලපු gedara ප්‍රශ්නත් Tamange ඔළුවේ දාගන්නවා. ඇමරිකාවේ ප්‍රශ්නත් ඔළුවේ දාගන්න. එංගලන්තේ ප්‍රශ්නත් ඔළුවේ දාගෙන ඔළුව නරක් කරගෙන කුරුවල් කරගෙන කොණ්ඩේ ක්‍රේල් වෙනව වෙනවට ඔළුව ක්‍රේල් කරගන්න. ඒකල අල්ලපු ගෙදර ඇගියත් ගන්නවා. ඕක තමයි ප්‍රවෘත්ති ආන මිනිසුන් වෙන්නේ. අන්තර භාවනා කරනකොට පේනවා මේ මේ මගේ ගියානින් එකත් මගේ නෙවෙයි නා. ඉතින් ඊට පස්සේ තේරෙනවා ඒක ඒක භාවනා ප්‍රතිඵලයක් කියලා තේරුම් ගත්ත ගමන් මේ හිතට එන හැම කුණු කන්දලයක්ම මගේ කියා ගන්න අමනයාට පුතත්ජනේ කියලා කියනවා. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මයක් නෙවෙයි. මමත් නෙවෙයි. මේ සංසිද්ධියක් යනවා. ඒක තියා බලන්න ඉන්න පුළුවන් නම් නොදැක්කා වාගේ අහගෙන ඉන්න පුළුවන් නම් නැහුණා වාගේ විනිශ්චයකින් තොරව අපේ මොකෝ මගේ මොකෝ මේ හිතේ කෙලස්සාව කුසලාවයි කියලා එන්නේ ඔය තාම බාර ගන්න මිනිහට විතරයි. ඒක නිසා එතෙන් භාවනා කරුවට පස්සේ ආන ඒක දිහා මේ අනුන්ගේ දෙයක් වගේ පරතෝ සංකල්පෙන් ශුන්්‍යතෝ සංකල්පෙන් තුච්ඡතෝ සංකල්පෙන් රිද්දතෝ සංකල්පෙන් අනත්තතෝ සංකල්පෙන් බලන් පුදුරට තේනවා ඔන්න බුදුහාමුදුරුව අපිට දීලා තියෙන දෑවැද්ද කියලා. ඒ නිසා ඕක කරන්න ඔය තියෙන தત્ත්වේ භාවනාවේ ප්‍රතිඵලයක් නැත්තම් ප්‍රගතියක් මේ අන්තමට හොල්මන පේනේ රූපාරම්මණය සම්බන්ධයෙන් මේ විදිහටම මේක නැවත නැවත භාවිතා කරොත් අරූපයේ දෙහටත් වෙයි. එහෙම නැත්නම් නාම ධර්ම දිහටත් වෙයි කියන ලෑස්තිලා යන්න එපා බලාපොරොත්තු වෙන්න එපා නැත්නම් ඉල්ලන්න යන්න එපා. ඒකට එනකොට බාධා කරන්නේ නැතුව දිගට අනේ තමයි අපි බහුලීගත කරනවායි කියලා කියන්නේ. ඒ නිසා මේක කඩා ගන්න නැතුව ඉදිරියට කරගෙන යන්න. පස්වෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස මම මෙම භාවනාවට පළමුවර පැමිණි කෙනෙකි. මූලික කර්මස්ථානයේ ලෙස ආනාපාන සති භාවනාව වඩමි. පර්යංක භාවනාව ආස්වාසයේදී සුසුම් රැල්ල නාස්තුඩු වල වැඩි සීතලට දැනේ. හුස්ම පිට කරන විට එය රස්ණයට තොල අගට දැනේ. විසිරී යන හුස්ම මුහුණ ඉදිරියේ සිටිජය ලෙස දැනේ. සක්මන් භාවනාව වම දකුණ ලෙස සක්මන් භාවනාව පටන් ගනිමි. යටිපතුලට ගොරෝසුවට ලනුපැදුර දැනෙන අතර පසුව වම් කකුලේ වලලු කර ළඟ වේදනාවක් දැනේ. පසුව වලලු කර ළඟට සිත තබා වේදනාවක් වේදනාවක් ලෙස මෙනෙහි කරමි. වේදනාව ටික වේලාවකින් තුනී වී යයි. දිගටම මට සක්මන් භාවනාව කළෙමි. ස්වාමින් වහන්ස මා භාවනාව වඩන ආකාරය නිවැරදිදයි පහදා දෙනසේක්වා. ඉදිරි භාවනා කටයුතු වලට සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මෙම වැඩසටහන මෙම වැඩ තවදුරටත් කරගෙන යාමට ධෛර්යය ලැබේවා. ඔය මේ කරණේව තවදිට ඉදිරියට යනකොට හරිනම් පාර හරිනම් අනායාසයෙන් සිද්ධ වෙන්න පටන් ගන්නවා. මෙනේ කරලා මෙහෙවලා කරපු දේ අනායාසයෙන් සිද්ධ වෙනකොට ওই තීන අසහනයක් නැතුව ඒක නිකන් අතහුරුවක් එන්න පටන් අර ගන්නවා. එතකොට අර දරත ගතිය, දැවිලි තැවිලි ගතිය වෙනුවට මේ තමයි ඉගෙනගත්ත ශිල්පයේ දක්ෂකම දක්ෂකම තමයි කුසලතාවය කියලා කියන්නේ. අධි කුසලයක් එන්න පටන් ගන්නවා. නිසා මේක කරගෙන යන්න යන්න යන්න මේක ඉබේ කර දෙන අනායාස කරගතියක් ආවොත් ඒක අසහනයක් නැහැ එතකොට ඒක පැහැදිලි හොඳටම. ඒකෙන් තමයි භාවනාවේ හරි නොහැරි බව තේරුම් ගන්න පුළුවන් නිසා දිගට කරලා බලමු. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස මම මුල්වරට මෙම වැඩසටහනට ආ කෙනෙකි මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මම දැන් මෙතන සිටිනවා යයි දැන ස්වාභාවික හුස්මට අවධානය යොමු කරමි. සමහර අවස්ථාවල හුස්ම කෙලින්ම නොදැනී යයි. අන් අවස්ථාවලදී ආශ්වාස ප්‍රශ්වාසයේ දිග කොට බවත් සීතල උණුසුම් බවත් හඳුනා ගනිමි. අනතුරුව හුස්ම නොදැනී ගොස් ටික වේලාවකින් ඉහළ කොටස සැහැල්ලු භාවයට පත්වේ. ගරු ස්වාමින් වහන්ස මේ අවස්ථාවේදී සමහර දිනවල වරහන් ඇතුලේ මුල් දිනවල ඇඟේ ඉඳිකටු අනිනවා නලියනවා වගේ දැනුනි. ඊයේ මම භාවනා කරන විට ඉටිපන්දමක් දැල්වී තිබුණා දුටුවා. එය තප්පර දෙක තුනකින් අවසන් විය. නැවත සතිය පිහිටුවා භාවනා කළෙමි. අද උදේ භාවනා කරන විට ඇඟේ කූඹි දුවනවා දැනුනි. මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන සේක්වා. සක්මන් භාවනාව මම සිටගෙන සිටින බව දැන භාවනාව ආරම්භ කරමි. වම දකුණ වශයෙන් ආරම්භ කොට පසුව ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් කරමි. ලනුපෙදුරේ රළු ගොරෝසු බවද වැලි මළුවේදී සිනිඳු තෙත් උණුසුම් වශයෙන් යටිපතුලට දැනේ. වැලි පොළොවේ තෙත් ගතියත් සමග චිරිචිරි ශබ්දයකුත් পায় තබන විට දැනුනි. දිගු වේලාවක් යෙදෙන සක්මනේදී පාදවල සැහැල්ලු බවක් දැනේ. එදිනෙදා සතිය පවත්වා ගැනීම සඳහා උත්සාහ ගනිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ පරියන්කේ ඉන්නකොට ඉදිකටු වගේ දැනුණත් කූඹි දුණා වගේ දැනුණත් වෙන මොනවද දැනුණත් මේ ඔක්කොම හරහා සති දහරාව දිගටම තියනවාද කියන එක පරීක්ෂා කරන්න ඒක කියන්න ලියන්න දැනුවත් වෙලා නැහැ. අපි මාළේට කොයි මල ඇමුණුවත් අමුණන නූල කැඩිලා නැත්තම් මේකට මල් මාළේ කියන්න පුළුවන්. කොයි මල ඇමුණුවත් කමන්නේ කිදිකට දුවනා වගේ වෙන්න පුළුවන්, කූඹි දුවනා වගේ වෙන්න පුළුවන්, හිත පිට යනවා වෙන්න පුළුවන්. කොයි එක තිබුණත් දිගට සති ධාරාව තියෙනවාද කියලා බලන්න. එතකොට තමයි තේරෙයි මේකෙන් තමයි අපේ භාවනාවේ ප්‍රගමණය දියුණුව තේරෙන්නේ. ඒ නිසා මොන දේ හරහා ගියත් සතිය කඩා ගන්නෑ නැත්නම් කැඩුනත් බොහෝ ඉක්මනට හදාගෙන මේ අල්ලපනල්ලේ සතිය පවත්වනවාවත් වෙනවද නැද්ද කියන එක සතිය පවත්වන ගමන් සතියේ අඛණ්ඩ භාවයේ පිළිබඳව මෙන්න මේ දර්ශනීය තියාගන්න. එතකොට Tamandam පුළුවන් වෙයි Tamange කමටහන් සුද්ධ කරගන්න. හත්වෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම මේ නිස්සරණ වනයේටද භාවනාවටද ආගන්තුක යෝගියෙක් වෙමි. පර්යංක භාවනාව මම පර්යංක භාවනාවේ මූල කර්මස්ථානය ලෙස ආනාපාන සති භාවනාව වඩමි. මම මුලින්ම භාවනාවට වාඩි වී සිටින ඉරියව්වට සිත යොදමි. ඉන්පසු ටික වේලාවකින් මාගේ සිත මාගේ හුස්ම රැල්ල වෙත යොමු කර බලා සිටින විට හුස්ම රැල්ල සෙමෙන් ඉහළට ගොස් නැවත වේගයෙන් පහතට පැමිණ නාසිකාග්‍රේ වැඩි තුනී වී යන බවද විටෙක දකුණු නාසයෙන් හුස්ම රැල්ල වැඩියෙන් පතිතවන බවද දැක ගතිමි. මේ අයුරින් පැයකට ආසන්න කාලයක් පර්යංක භාවනාවේ යෙදිය හැකිය. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මම පුරුදු කර ඇත්තේ ඔසවනවා ගෙන යනවා තබනවා යන ආකාරයයි. සක්මන් භාවනාවට සිත යොමු කර සිහිය පාදවලට යොමු කරගත් පසු පාදවල යටිපතුල් සීතල උණුසුම් ගතියද පාදයේ තුම්පලක් විලුඹ පතුල ඇඟිලි පොළවේ ස්පර්ශවන අයුරුද හැරෙන විටදීද පාදවල අස්ති බිඳෙන අයුරුද හැඟුනි මම ආහාර අනුභවයේදීද සතිය පිහිටුවාගෙන ආහාර ගනිමි මාගේ ඉදිරි භාවනා කටයුතු සඳහා සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප ලැබී නිවන් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. හොඳයි ආධුනිකයෙක් වශයෙන් යන විද්‍යාවේ වාර්තාගත කරලා තියෙන විද්‍යාව අත්දැකලා තියෙන විද්‍යාවයි නිර්වෘල් භාවයක් පේන්න තියෙනවා. ඒ නිසා මේ විදිහටම මේක දිගට පවත්වාගෙන යෑම තමයි තමන්ගේ සාමාන්‍ය බුද්ධිය කියන්නේ. පෙරපින් කළ බව කියලා කියන්නේ. සත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ. ඒ නිසා මේ සාධක සම්පූර්ණ ප්‍රයෝජන අරගෙන මේකම ගැම්ම කඩා ගන්න නැතුව එකලස කඩා ගන්න නැතුව දිගට පාවිච්චි කරන්න ඒ සඳහා කරණ තියෙන ක්‍රමේ තමයි මේ යන ක්‍රමේ හරි කියන විශ්වාසය ඇති කරගන්න. හරි නොයන්න පුළුවන් ඒක වෙනම කතාවක්. මේ වැඩේ යන්න නම් හරි කියලා හිතා ගන්න. හරි කියලා හිතලා මේකට අනුග්‍රහ කරන්න අනුග්‍රහ කරන්න කරන්න Tamanට මේ තැබූ විශ්වාසය තහවුරු වෙන්න පටන් අර ගන්නවා. එතකොට අර මම කලින් කියපු ආනිසංස ටිකක් ලැබෙනවා. ඒක නිසා මේ දිගට මේක පවත්වාගෙන යන්න බලන්න තමයි මේ කමඨාන් සුද්ධ කිරීමෙන් දෙන්න තියෙන ධෛර්යය නැත්නම් ආදර්ශය. නැත්නම් අවවාදී. අටවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස භාවනාවට ආගන්තුකයෙකු වන මම ඔබ වහන්සේගේ ගෝලයෙකු වීම ලැබීම ගැන මාගේ පෙරපින් බලයක් යයි මට හැඟි. සක්මන් භාවනාව මම මෙම භාවනාව මම වඩන්නේ වම දකුණ කියා හෝ ඔසවනවා තබනවා යයි කියමිනි. වැලිමලුවේ හෝ ලනුපැදුරේ රළු ස්වභාවය දැනෙන අතරේ දන හිස්වල සියුම් වේදනාවක්ද අත්විඳීමට හැකිවිය. පියවර කිහිපයකින් පසුව සිත අනාගත අතීත තත්ත්වවලට දිව ගියත් මෙය සිතේ ස්වභාවයයි පවසා නැවත මූල කර්මස්ථානයට පැමිණෙමි. පර්යංක භාවනාව සක්මන් භාවනාවට සාපේක්ෂව සිත විසිරී යන සම්භාවිතාව වැඩි බව මෙහිදී මම තීරුම් ගතිමි. ආශ්වාසය නාසයේ මැදින් බර දිග සුසුමක් ලෙස තල්ලේ වැදෙන ආකාරයත් ප්‍රශ්වාසය සියුම් කෙටි සුසුමක් ලෙස නාසයේ උඩුකොටසේ වැදි එළියට යයි. ටික වේලාවකින් සුසුම තුනී වී යන ආකාරයත් පපුවේ දකුණේ සියුම් වේදනාවකුත් දෙතුන් වතාවක් අත්විඳෙමි. කටට කෙල ඉනීම්ද අත්විඳෙමි. වැලි මළුවේ සක්මණෙන් පසුව පර්යංකයට වාඩි වීමි. ශුන්‍යාගාරයේ පර්යංකයට වඩා ප්‍රගතියක් දකිමි. මන්දයත් මාගේ දනහිස්වල වේදනාව ආතරයිටිස් රෝගය නිසා මාගේ ඉඳගැනීමේ විලාසය අනුව වෙනස් වන නිසාය. භාවනා කළ යුත් මා භාවනා කළ යුත්තේ මට පහසු ආකාරයට හිඳගෙනද නැතහොත් වේදනාව නිරීක්ෂණය කරමින් එය නිරුද්ධ වන ආකාරය පිළිබඳ බලා සිටිමින්ද යන වග කරුණාවෙන් මට පහදා දෙනු මැනවි. දහම් ගැටලු ඔබ වහන්සේගේ ඊයේ ධර්මදේශනාව අනුව සතුන් මෙරීම හෝ සතුන් මෙරීමට අනුබල දීමද එකම ක්‍රියාවක් බව තේරුම් ගතිමි. අවාසනාවකට මෙන් බොහෝ සිංහලයන් වන අපි කුණු කරවල කෑල්ලක්වත් නොමැතිව බත් කන්නට ප්‍රියතාවයක් නැත. භාවනාව නිසි ආකාරව හොඳින් කරගෙන යාමට මේ පවින් උවද වැලකී යුතු නොවන්නේ දැයි අනුකම්පා කර මට පහදා දෙන්න. බොහෝ ඇත්තන් අඳුරෙන් එළියට ගන්නා මාර්ගය පහදා දෙන්නට চিරාත් කාලයක් නිරෝගී සුවයෙන් වැජබීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේගේ සියලු පැතුම් ඉටු වේවායි පතමි. ත්වන් සරණයි. මේ සිංහලයා කරෝල කනකොට අපි පෞසිද්ධ කරගන්න. ඇයි සිංහලින්ද? දෙමළ කරෝල කෑවට අපිට ප්‍රශ්නයක් නැහැ. මුස්ලිම් මිනිස්සු කරෝල කෑවට ප්‍රශ්නයක් නැහැ. ඒකද අපි නෙවෙයිනේ උන් දෙමළු අපි සිංහල. ඉතින් මේ කුණු කන්දල් තියාගෙන ඒත් භාවනා කරන්න පුළුවන් වෙම ලෞකික ලෝකෝත්තර වැඩන්නේ. මේ කොහොමත් ඔළුවේ තියාන භාවනා කරතයි. ඒ නිසා කරෝල කාදෙන් කණේකා. අපිට මොකෝ ඒ කේමනන්ද සාන්ති ඉන්න කාලේ කියනවා ඒ පූල් වැල්ලේ දානේ වළඳනවලු ආම්දුර ටික පොලිමේ. ඒ කහාම්දුර කෙනේ පාත්‍රෙත් එක්කත් හැප්පෙනවලු අතත් හැප්පෙනවලු ලොකු ආම්දුර කතා කරලා කිව්වල කැපකාරට මේ උපාතකමන්ට අර බලන්න බර කුණු ගොඩේ ඊයේ විසි කරපු කුඹලා ලෙලි තියනවාද කියලා ඒකත්. මොකද මේ ආම්දුරන්ට එදාට මස් මාළු ලැබිලා නැහැ. ඉතින් පාත්‍රෙත් එක්ක හැප්පි හැප්පි වළඳනකොට ලොකු ආම්දුර කෝ ඊ අතු ගාලා දාපු කුඹලා කැල්ලක් කුඹලා කරවල කට්ටක් තියෙනවා පොඩක් ගෙනත් දෙන්න කිව්වලු. එතකොට ආරියෝ ඉතින් කුඹලා කරලෝ කට්ටකට ඔච්චර ආනිසංස තියෙන නම් මොකද්ද කුඹලා කරලෝ කට්ටක් දීපම ඇති වෙදි. ගිනල්ලා දෙන්න වටිය. එනිසා ඕන කෙනෙක් පව් කරගත්තාමයි ඒවට අයිතිවාසිකම් කියන එක පෘතජ්ජනය. කවුරු පව් කරගත්තත් අයිතිවාසිකම් කියනවා පෘතජ්ජනය. ඒකල්ලා ගෙදර පුදිය ගන්න ගියාම දත් මිටික කා පුදිනවා. මොකද අල්ලපු ගෙදර මිනිහා පව් කරන හින්දා. භාවනා කරනකොට මම දැන් මෙතෙන් ගත්තාම ඔය මොකක්වත් නැහැ. ඉතින් ඒගොල්ලෝ අහනවා භාවනා කරනකොට සිංහල කරුල කණෙක් ගන්න ඔබ අන්තිම මොකද කියන්නේ කියලා මගෙන් අහන. නරක මිනිහයින් අහන. ඉතින් මේ be mindful and mind your own business කියලා කියනවා. උඹේ වැඩක් බලාගනි. උඹේ වැඩක් බලාගනි. මෙතෙන්ට ඇවිල්ලවත් මේ අනුන්ගේ ගුණ කන්දල් අවසන් නැතුව. සිංහල කරුල කණෙක් ගැන අපිට මොකෝ? අපි සිංහලද? අපි සිංග්ලිෂ් සිංහල ඉංග්‍රීසි දෙකම දී. ඒ නිසා අපි දෙමළු ඔක්කොම ගියාගත්තා ඉවරයි. ඔක්කොම සහෝදරංගල්. ලාන් සහෝදරංගල් ඉවරයි. ඒ නිසා භාවනා කරනකොට වත් අඩු ගානේ ওই කුණු කන්දල් සංසන්දනය කරන්නේ නැතුව මේ Tamanට මෙච්චර සාසනයක් හම්බෙලා තියෙන ගැන කල්පනා කරන්න. වාඩි වෙනකොට කටුවෙරයක් උඩ වාඩි වෙන්නද වේදනාව වෙන්නදලා බලන්නද කියලා අහනවා පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා පුළුවන් තරම් පහසුවට වාඩි වෙන්නයි කියලා. ඉතින් හිතනවා නෑ නෑ මේ බුදුහාමුදුරුවෝ වාඩි විදිහට පාඩුනොත් බුදු වෙයි කියලා ඉතින් එහෙම ඉඳගෙන තටමනවා. අනික නැගිට ගන්න බැරුව මේ අතපය ලොක් වෙනවා. කියනවා බොහොම පහසුවට සමමිතිකව සැහැල්ලුව වාඩි වෙන්න කියලා. මේ කවුද කියලා මං අහන්න යන්නේ නෑ කවුද ප්‍රශ්න ලියපෙන්න. එතකොට හිතනක් වෙනවනේ. මම මේ ගහනවා වගේ නෙපෙන්නේ. ඒත් ඔක්කොටම මම මේ කියන්නේ. Tamange ශරීරයට පහසුව දෙන්න දන්නේ නැති මිනිස්සයා කොහොමද තව ගෙදෙකට පහසුවක් දෙන්නේ? ඉඳ ගන්නකොට ඉඳ ගන්න ඕනේ මෙහෙමයි කියලා දන්නේ නැති කෙනා අනුන්ට උපදෙස් දෙන්න හදනවා කියලා කියන්නේ ලෝකෙට පරගාතේ මරගාතේ ගෙදෙට්ට මරගාතේ ලෝකෙට පරකාශි. ලස්සනට වාඩි වෙන්නේ. පූසෙත් දිහා බලන්න මං කියන්නේ. පූසක ওই ඉරියව්වෙන් හිටියත් හරි පහසුවෙන් ඉන්නේ. මොකෝ ඒ කායගත සති භාවනා කරලාද? මාළුවේ දිහා බලන්නකො මාළුවට ඇඟේ කියන කොච්චර ජොලි ඉන්නවද? මේ සිංහලයට බෑ ඉඳගත්තාම කොයි ආසනේද හොඳ? ඇවිදිනකොට කොච්චර වේගෙද හොඳ කියලා දන්නේ නැහැ. මොකද අර මොකද්ද රාමුවක් ඇතුළට දාගන්න හදනවා. ඉස්සල්ලාම කයෙන් අහන්න මචං ඔබ ජොලියේද ඉන්නේ කියලා. එච්චරයි. ඔකට මේ විදේ විදේශඥ වෛද්‍යවරු ගෙන්නන්න ඕනේ, විශේෂ උපදේශක ඕනේ. ඕකට ඒකට කියනවා ඉඳුන් හිටුන් පහසුකම. ඒකවත් බෑ. අපි ඒ තරම් මේ කයට වෛර කරලා තියෙනවා. කය කොහොමද පහසුවට තියෙන්න ඕනේ කියලා බුදු කෙනෙක් කියන්න ඕනේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් බොහොම සරල පොළොවට බහැපු වැඩපිළිවෙලක් කරන්න. ඕවා පෙන්වන්නට තරහ වෙන්න එපා. ඕක තමයි භාවනා කරනකොට ඕවා එනවා. ඒක හොඳ දෙයක්. ඔබේ එකක්වත් බාධාවට ගන්න එපා. මම දැන් මෙතන කියන සතියේ හිත තියාගන්න. හිත තියාගෙන යන්න යන්න යන්න යන තිරේ මේවා සේරම මනෝවිකාර සංඥා මෙවට උත්තර දී තියෙන ගත්තොත් අපිට කවදාකවත් චිත්තක්ෂණයක්වත් සතියෙන් ඉන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මෙව පොඩ්ඩකට පැත්තක දාලා සතිමත් මොහොත වැඩි කරන්න. දුවට පහසුවෙන් වාඩි වෙන්න. සිංහලයට කරවල පුළුවන් තරම් කන්න කියන්නේ. ඔය සුනාමියෙන් පස්සේ කරවල කෑම නතර වුණා. මොකද කරවල කාලා තියෙන මිනිමස්නේ. ඊට පස්සේ මාළු බිස්නස් එක බහැලා ගියා. එසේ දීවර මාධ්‍යංශයේ ලුවාතරම් උනන්දු කෙරුවා නෑ නෑ එහෙම කන්නේ අපි කරවල කන්නම් ඔයගොල්ලෝ මොහොතේ යන්න අපි බෝට්ටු දෙන්නම් අපි කියලා යන්දන් ආයෙ කොට ගත්තා. ඒ සිංහලයා තමයි. ඉතින් ඒ නිසා ඒ කට්ටියට ඒ දේ කරගන්න කියන්නේ මේ හම්බෙච්ච චිත්තක්ෂණේ තමන්ගේ වැඩක් කරගන්න. අපි යන් ඊගා ප්‍රශ්නේ. නවවෙනි ප්‍රශ්නේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මම ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරමි. හුස්ම රැල්ල මට දැනෙනුයේ උණුසුම් සහ සීතල ස්වභාවයෙනි. එය ඊතා සියුම් ලෙසිනි. මට හුස්ම රැල්ල නාසයේ මැද කොටසට දැනෙනුයේ සිහින් නලයකින් ඇදී යන ස්වභාවයටයි. බටයකින් සුළං ගමන් කරන්නා ලෙසිනි. බොහෝ විට දැනෙනුයේ සීතල සුළඟක් ලෙසිනි. තවත් සමහර විටක උණුසුම් සුළඟක් ලෙසිනි. ඔබ වහන්සේගේ ධර්ම දේශනාව දෙවැනි වරටත් ශ්‍රවණය කිරීමෙන් පසු එය ආස්වාස සහ ප්‍රස්වාසය ප්‍රස්වාසෙහි වෙනස වශයෙන් තේරුම් ගතිමි. හුස්ම රැල්ල සියුම් වූ නිසා දැන ගැනීමට අපහසු වූ විට ඔබ වහන්සේගේ උපදෙස් අනුව අනෙක් කායික වේදනා නිරීක්ෂණය කරමි. වරහන් ඇතුලේ දනහිස් වේදනා එවිට ටික වේලාවකින් හුස්ම රැල්ල දැනීමට පටන් ගතියි. හුස්ම රැල්ල හොඳින් වැටෙන අවස්ථාවවලදී කායික වේදනා කිසිවක් නොදැනි. ශරීරය ගලක් මෙන් දැනි. මුහුණේ මස් පිඩු චංචල වන බව දැනි. බාහිර ශබ්ද අරමුණු මට බාධාවක් නොවේ. එක දිගට පැය තුන් කාලක් පමණ සිටිය හැකිය. සක්මන් භාවනාව සක්මන් භාවනාව සඳහා වම සහ දකුණ වශයෙන්ද ඔසවනවා ගෙන යනවා තබනවා වශයෙන්ද කරමි. පළමුව වම සහ දකුණ වශයෙන්ද දෙවනුව ඔසවනවා ගෙන යනවා තබනවා ලෙසද කරමි. කකුලේ පිටිපතුලේ සිහිය පිහිටුවා සිටින විට සිහිය පිටතට ගිය වහාම දැනගත හැකි අතර නැවත මූල කර්මස්ථානයට පැමිණි. සක්මනේදී පිටිපතුලේ සම්පූර්ණ පාදය පොළවේ වැදෙන අතර සියුම් ගොරෝසු උණුසුම් තෙත සීතල වශයෙන් දැනි. විනාඩි 45ක් 50ක් සක්මන් කළ හැකිය. කිසිම වේදනාවක් නොදැනි ලනුපැදුරට වඩා වැලි මලුව ඊතා පහසුයි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව භාවනාවට හුරු විය. ඔබ වහන්සේට එම කුසල් අනුමෝදන් කරමි. තව දුරටත් භාවනාව ඉදිරියට දියුණු කර ගැනීම සඳහා සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. නෑ ඒකට එච්චරම උපදේශයක් දෙන්න ඕනේ නෑ. ඔය යන ක්‍රමය හොඳයි. මේ හම්බෙලා තියෙන ඉතුරු කාලෙත් පුළුවන් තරම් කාලසටහන අනුව ආදර ගෞරවයෙන් නැමී සිට සක්කච්ඡාකාරීව ওই ටිකම කරගෙන යනවා නම් භාවනා ගැම්ම අල්ලන්න හොඳටම ඉඩ තියෙනවා. 10 වෙනි ප්‍රශ්නේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම ඔසවනවා දන හිස ළඟින් නැවෙනවා ඔසවනවා තබනවා එවිට වම් දන හිස ළඟින් නැවෙන විට සම්පූර්ණ ඍජු කයේ බර දකුණු පාදයට මැනවින් සතිමත්ව කයේ වේදනාවට සිත යොමු කළ විට එම රිද්මයට කාලය අවැසි බව මට වැටහුණා සිතගත තැම්පත් වූ බව ඉබේම දකුණු පාදයටද එයම සිදුවන බව වැටහෙන්න ගත්තා ශබ්ද ඇසෙනවා, රූප දකිනවා, කය ඍජුයි, වැලි පොළවේ තද ගතිය, ගොරෝසු බව, කෙමෙන් නොදැනී පලසක සක්මන් කරන බව සිතට ගතට දැනුණාම අප්‍රමාණ රිද්මයානුකූල බවක් වැටහුණා. සතිය නොසැලීම පැවතුණා. ඔසවනවා, ගෙන යනවා, තබනවා, මේ සක්මන විචිත්‍ර කළ හැකි බවක්ද වැටහුණා. සතිමත්ව සිටියොත් ඉදිරියටද පිටුපසටද මෙලෙසටම ඇවිදිය හැකි බව දැනුණා. මට එය කිරීම පහසුයි. සතිමත් බව තිබුණා. සක්මන් භාවනාවේදී මම මෙම ක්‍රමය අත්හදා බැලූ අතර එය මම මා සමග කළ ගනුදෙනුවකි. ඒ අර්ථකතනයම නිසා එම රිද්මය මට මැනවින් සොයාගත හැකි වුණා. සෙල්ලක්කාර ගමනකට සත්තකින්ම රිද්මයක් කාලයක් තාලයක් අවශ්‍යයි. එයින්ම මේ සංසාර ගමනේ බය මැනවින් වැටහෙන්න ඌවා. භව ගමන නිමක් නැහැ. මායාවකට රැවටෙමින් ලස්සන රොමැන්ටික් වචනවලට හසු තව කෙනෙකුගේ ඕනෑ එපාකම් වලට හසු බව පසක් වන විට මාගේ තථාගතයන් වහන්සේට සාධාරණී ඉටුවේ නැති බව දැනුණා. පර්යංක භාවනාව ස්වාමින් වහන්ස පර්යංකයේදී විදුලි පංකාවෙන් එන සුළඟත් සමග ආනාපාන සතිය වැඩිම දවසක් එකහමාරක් සතියෙන් සිටීමට සිදු වූවා. පසු දින 2017 3යි 7 වෙනි දින පමණ ආශ්වාසයේ දීර්ඝවගෙන කෙටි හුස්මක් ලෙස ප්‍රශ්වාස කළෙමි. උඩුතොලට මහා රස්නයක් තේජෝ වායෝ ගතිය දැනුණා. එයම ආශ්වාස කොට තත්පර 30ත් 45ත් නවතාගෙන කඩින් කඩ පිට කරන විට උදරයත් පපුවත් අතර තෙරපුමක්ද හෘදයේ සංකෝචනය වීමක්ද දැනුණා. කන් සිදුරු තුලින් මහා තේජෝ ගතියකින් රස්ණයකින් පිරුණා. හානියක් නැහැ. සුවයක්මයි දැනුනේ. වම් අත උඩින් දකුණු අත තබා ටික මොහොතකින් මහපට ඇඟිලි දෙක ගැටි ස්පර්ශ වූ තැන ලේ ගමනය නහරක් දිගේ ටික් ටික් අනුකරණයකට උඩට විහිදෙන ගතියක්ද දැනුණා. සියල්ලම සංසුන් ශරීරය කෙමෙන් නැති බව හැඟුණා. යටිකයේ වේදනාවද සමග සිත සම්බන්ධ වූ තැන ආශ්වාසය ප්‍රශ්වාසය තව තවත් හොඳින් සෙමින් සිදු වූ බව වැටහුණා. නැවත සක්මන් මළුවේ සක්මන පෙර පරිදිම සිදු කළා. එහි රිද්මයට මා ප්‍රිය වූ බවක් සතිමත්ව දකින විට වීදුරු කටු ගොඩක ගින්දර ගොඩක ඇවිදීමට හැකි බව දැනීම හරිම පුදුමයි. සක්මන තමයි මගේ නිවන. ඒකාන්තයෙන්ම ඈතර වෙනවාමයි. මම මටක් වැඩක් කරගත යුතුයි. මාගේ භාවනා කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. මේක හොඳ විශ්වාසයෙන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කීප නැති දේවල් පවා උත්සාහ කරලා තියෙනවා. ඒක තමන් එක තමන් කරන කන් දෙනවා. ඒකට ඒ සතියට දෙන අභියෝගයක්. ඉතින් විශ්වාසයෙන් කරලා බැලුවොත් ඔය කිසිම දෙයක් අකුසල් වෙන්නේ නැහැ. ඔක්කොම පරිේශණයට වැඩ. ඒවට කියනවා ආර්ය පරිේශණය කියලා. ඉතින් ආර්ය පරිශ්‍රය තමන් කරගන්න හැබැයි ඉස්සලා සතිය පිහිටුවගෙන ඔය කියලා නැති දේවල් කරලා බලන්න මොනවාක්වත් වෙන්නේ නැහැ කියලා දේවලුත් කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. කියන කරන දේ නෙවෙයි වැඩේ වෙලා තියෙන වැඩේට බහිනකොට තියෙන ආත්ම විශ්වාසය නිසා ඒ ආත්ම විශ්වාසය කැඩෙන්නේ නැති වෙන තමයි සීලයයි සද්ධාවයි තියාගන්න කියන්නේ. සීලේ සද්ධාව තියාන සතියෙන් ඕනම දෙයක් කරා. මොනවා කෙරුවක් කර සතියෙන් කරන ඔක්කොම මේ සුබ පැත්තට වැටෙන්නේ. සෝබන චෛතසික වලට වැටෙන්නේ. ඒක නිසා මුතු සතියෙන් යුක්තව කර බලන ඕනම දෙකට ආර්ය පරිශ්‍රණය කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඔය යන ක්‍රමේ කරන්න යම් හේකින් විශ්වාසය ඇති කරගන්න බැරි වුණොත් ඒ සම්ප්‍රදානුකූල ක්‍රමයේ ආනාපාන දිහිත දාන විදිය කරන්න. ශීලෙ මෙනෙහි කරන්න. සද්ධාව ඇති කරගන්න. ඒකලා පුළු පුළුවන් වෙලාවෙ ওই කියන විදිහේ තමන්ට අවශ්‍ය කරන පරිශෙන් ටිකක් කරලා බලන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව වැලිමලුවේ සක්මන් කරන විටදී ප්‍රථමයෙන් වම දකුණ ලෙසත් ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙසත් මෙනෙහි කරමි. එවිට යටිපතුලට පෑගෙන වැලිවල සිනිඳු බවත්, වැලිවල වූ ශීත බවත්, උණුසුම් බවත් අත්වින් අද්දුටු වෙමි. තවද වැලි පෑගෙන විටදී යම් ශබ්දයක්ද ඇසු වෙමි. තවද වම්හා දකුණු පාදයන්ගේ විලුඹ තබන විටදී යම් කම්පනයක් ඔළුව ප්‍රදේශයට ඊතා තදින් ඇසුනි. තවද දකුණු කකුල ඔසවන විටදී වම් පාදයට එහි බර දැනුනි. එවිට වම් පාදයට වේදනාවක් ඇති වූ අතර ද්වේෂයක් හට නොගනී. සිතුවිලි නැගුණද ඒවා සිතන්නට ඉඩ හැරීය. එවිට නැවත වම දකුණ ලෙස මෙනෙහි කරන විටදී ඊටමත් හොඳින් සිහිය තබාගෙන වැලිමලුවේ මුල සිට කෙළවර දක්වා දෙවරක් පමණ යා හැකිය. නමුත් එක් අවස්ථාවකදී පාදයේ තිබෙන නමුත් එක් අවස්ථාවකදී පාදයේ තිබෙන්නේ අස්තියකින් ලෙසත් එය මස් වලින් පිරී නැත්නම් එය එල්ලී එල්ලී තිබෙන බවද දුටු වෙමි. මෙලෙස සිතන්නට උවද द्वේෂයකින් තොරව දිගටම සක්මනේහි යෙදුනි. මෙලෙස සිතෙන සිතුවිලි වලට සිතෙන්නට ඉඩ හැර නැවත ආරම්භ කරන සක්මනේ සතිය වෙනදාට වඩා පවත්වා ගත හැකිය. පර්යංක භාවනාව පර්යංක භාවනාවට හිඳගෙන සිත කය තුලට ගෙන මූලික ඉරියව්ව මෙනෙහි කරමි. මම මූල කර්මස්ථානය ලෙස නාස්පුඩුවේහි ආස්වාස ප්‍රස්වාස වාතය වැඩිම මෙනෙහි කරමි. එවිට එවිට ආස්වාසයේ දිගු සහ ශීත ලෙසත් ප්‍රස්වාස වාතයේ කෙටි සහ උණුසුම් ලෙසත් අත්විඳෙමි. මෙලෙස වාර 5ක් 6ක් බලන විටදී අතීත වර්තමාන අනාගත සිතුවිලි ඇතිවේ. ඊයේ දිනයේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සක්මනේදී සිදු සක්මන සිදු කර සිතුවිලි සිතෙන්නට ඉඩ හැර නැවත මුල් ඉරියව්වෙහි සිත පිහිටුවනු පිහිටුවන්න ලෙස ලැබූ උපදෙස් පරිදි සිදු කරන ලදී. එවිට පිටකොන්ද පිටුපසට නැමී යාමක් සිදු නොවන අතර විනාඩි 20ක් පමණ උඩුකය ඍජුව තබාගත හැකිය. මෙලෙස බලන ආශ්වාස ප්‍රශ්වාස වාතය වෙනදා බැලුවාට වඩා වාර කිහිපයක් වැඩියෙන් සහ සතියෙන් බැලිය හැකි විය. මේ සඳහා සුදුසු උපදේශක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. ඔබ මේක සඳහන් කරනවා ඉස්සලා සඳහන් කරනවා මේ මේ වැඩ වෙද්දි මට දිගට සතිය පවත්වා ගැනීම හැකියාවක් වැටහෙනවා. ඒ වගේම හිතවිලි තිබුණත් හොඳට බලාගෙන ඉන්නකොට වෙනදට වැඩිය ආස්වාද ප්‍රසවාස වැඩි කීපයක් බලන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා අන්නෝගේ පුංචි උපමාන ටිකක් තියාගන්න. ඒකෙන් තමයි Taman දැනගන්නේ මේක ඉස්සරහට දැනේ පස්සට දැනේ. දකිට දේ නෙවෙයි වැදගත් වෙන්නේ කොයි දේ දැක්කත් සතිය තියනවාද කියන එක වාර්තා කරන්න පුළුවන් නම් ඒ කියන්නේ යෝගාවචරයට ඒ භාවනා පිළිබඳ දැක්ම හොඳයි සංකල්ප හොඳයි. ඉතින් ඒ වගේ උපමාන කීපයක් තියාගෙන හැමදාම වැඩියෙන් හුස්ම ටිකක් බලන එක එහෙම නැත්නම් වැඩියෙන් බාධා තියෙද්දී තමන්ගේ මූල කර්මස්ථාන ගන්න පුළුවන් බව අන්නේවා ඇස්බැල්මේ තියාන දිගට භාවනා කරන එකයි කරන්න ඕනේ. අවසාන ප්‍රශ්නේ පළවෙනි කොටස තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සතිය සහ සිහිය යනු එකක්ද නැතිනම් දෙකක්ද කරුණාකර පහදා දෙන සීක්වා. දෙවෙනි කොටස කායානුපස්සනාව සහ කායගත සතිය පැහැදිලි කර දෙන සීක්වා. නෑ මූලික උපදේශ පන්තියේ බලලා කරපු දෙයක් පිළිබඳව මට කියන්නේ නැතුව තවත් මගෙන් ඉල්ලනකොට මට නිකන් ලෝභ හිතෙනවා. එක ඩිංගිත්තක් මේ දවස් රැයක් භාවනා කරපේකේ මුල් ඉපදෙත් බැලුවද භාවනා කරාද කියලා තියෙද්දි මේ වතන චෝදන ලයිස්තු අදානවිලා කතා කරනවා. නිසා 12 වෙනි ප්‍රශ්නේ නිෂ්ප්‍රභා කරන ලදී. ඕක වෙන විදිහට වුණා මම උත්තර දෙනවා. නමුත් මේ අහලා තියෙන ක්‍රමෙට මේ කිසිම දෙයක් මට දෙන්නේ නැතුව මේච්චර මේ කතා කර කර හිටපු මගෙන් තවත් ඉල්ලනවා. දෙන්නෙම නැහැ. yes. මලබසා Uh, yesterday I sat to do meditation and I focused on my mind point of awareness onto the body and that I'm staying. After that, the point of awareness went to my breath and I took on to the inhalation and the exhalation. I came to a point of understanding where my exhalation, inhalation, sorry, inhalation became more prominent than the exhalation. It was cold and it was really long than I expected it to be and then after that it's drastically disappeared like a peeling of onion it started drastically disappearing and the point of awareness went towards my stomach and i saw it moving i saw it grow and i saw it shrink and i saw it grow and shrink and with that itself i saw a certain heat I felt a heatiness, and I saw the more I paid the point of awareness to it, the more the heatier it got, and it came to a peak point, and then started decreasing itself. And then the point of awareness went towards my heart and it started pointed into the beating of it. And at that moment itself, I got disrupted by a thought, but I saw the thought coming. I saw the extent of the thought and I saw the, cessation of the thought as well. But I was very calm and I came to the point where my heart was beating and it kept on beating the vibration became so high that it uh, the point of beating came was pointing towards my brain as well as down to the toe but then it came to a point where it decreased as well as it increased as well as it decreased but when a certain pain occur i also noticed the when the pressure of the pain increases the heart point rate also increases but as well as when the pain ceases off the beating of the heart becomes normal. And it kept on increasing and it kept on dis- decreasing and disappearing. And it kept on moving on and on continuously like that until I stopped. What is the reason? So the early part you mentioned about the uh, the mindfulness with respect to the breath. And you mentioned that after a while the breath become calm and calm. It says, uh, goes without saying, when the breath become calm, awareness increases like. And then onward, you never mention, you never refer back to the breath. So you refer back to the heart base as the reference point or sometimes the pain as the reference point, whatever may be. So therefore, throughout your meditation, whenever such uncertainty happens, you must have one reference point, one benchmark or one working place. So therefore, this is no harm, this is okay. But in order to in, not to get involved in the doubts, always refer to the one particular single object. So whenever pain become increase and heartbeat increase, eh, both of them are uh, visitors. Your home feeling must be with the breath. You must look into the breath under such circumstances. Where the breath is calm, perceivable or unperceivable, and when the pain increases or decreases with respect to the pain. So as you take a pivotal point, you take one concrete material object in order to take the bearing. Rather than changing the primary object, changing the bearing point, changing the reference point, benchmark. So even if you are changing the benchmark, no problem as far as there is no doubts. I don't have a doubt. Did so then, then it's okay. That means your mind is adventurous. So peak high, heartbeat peak and then calm down. And then pain become high and calm down. Breath become high and calm down. Never mind. But I came to a point of understanding that's kind of curious. That uh... that curiosity is good as far as no doubts. If you have the doubt element, it's utter negative. So you have to mm, rectify no, then and there. Otherwise, that curiosity, curiosity has become a noble quest. Arya Paryesana it will it will never come under the topic of arya paryeshana as far as doubts are there. Then you are burning the candle from both the ends. You are torturing yourself. Do it wholehearted, no harm. But uh, like when I pay attention to the heart beating, there is a certain point that I understand that I'm waiting, I'm waiting, I'm waiting. But I also understand that it's trying to teach me patience as well. So this is the, this is the tit to tat. This is a kind of a um, mm, weighing. At a part, one part of your mind says, oh, let it happen, never mind. The other part is, what is going to happen and what will the next like? So this is the point where your maturity come up to that and it's at the brim level. You just let it happen in the natural way without giving a judgmental part, without giving any uh, reactional, emotional part, just let it happen. Because you are completely under the retreat atmosphere. So this is the way you, you let the play, you play, you let the emotions to play. And you are looking sarcastically at the emotions and see they are making unwanted repercussions. Who cares? This is the way we are, we are living. Otherwise we are dreaming. All day we are dreaming. Here it is a tit-to-tat. It's a, it's a negotiation is happening. You consider this as someone else. You never get involved in one party, not judgmental. Just observe it. Then you see your, whole, your totality is living. Your whole brain is living. Yes. Not a partial, not a, not a, uh, some neurobes are working. All the neurobes are working. So this is the way you become rejuvenated. Good. But uh, I also wanted to point out that uh, when I started to do meditation again, the point of awareness becomes the heartbeat. It's not becoming the um, breath in breath anymore. As far as no doubt, welcome. If there are doubt, then only take the primary object as your pivotal point or leading or, or benchmark. Otherwise, you send kites. No harm. හොඳයි එහෙමනම් අපේ ලිඛිත ප්‍රශ්න સમાප්තයි. විනාඩි 50ක විතර කාලයක් තියෙනවා අපිට සක්මන් භාවනාව සඳහා. අපි 93ට රැස් වෙනවා නැවතත් සක්මනකින් පස්සේ සාමූහික පරියන්කයකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.